ඉරිදා සංග්‍රහය. ස්වභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර. ශ්‍රී ලංකා ගුවන්විදුලිය සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වන ඉරිදා සංග්‍රහයටයි ඔබ මේ සවන් දෙන්නේ. 967 අධ්‍යාපන සංග්‍රහව අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශනයක් එහි ඉතා වටිනා ලිපි තියෙනවා. අධ්‍යාපනය පොතෙකුත් වෙනස් වුණා. අද STEAM education කියලා තමයි සංකල්පය යන්නේ. science, technology, mathematics, engineering, art. විද්‍යාව ගණිතය, ඉංජිනේරු කර්මය, කලාව, ගණිතය මේ සියල්ලන්ගෙන් සමන්විත ධාරාවකට තමයි එළමෙන්නේ. ඉදිරි අනාගතය සඳහා තාක්ෂණයක් ඊට ඇතුළත්. මේ සංගරාවේ ජනකවි හාමුදුරුවෝ නමින් ඩී.එස්. වෙල්ගම විසින් ලියන ලද කදිම ලිපියක් තිබුණා. මේ සංගරාය මහගමසේකර මහත්තයා දීලා තියෙනවා ළමයින්ගේ පොත්වලට චිත්‍රාංගන හැටි පාට යොදන හැටි. මේවා අතාරින්න හොඳ නෑ කියවන්න. මෙහි එන කවියක් හිතට වැටුණා. සිංහල කතුන්ගේ දිනචරියාව දැක්වෙන එමෙන්ම කලකට පෙර අපේ රටේ ආණ්ඩුකාරයාව සිටි සෝල්බරි සාමිගේ හිත ඇදී ගිය ප්‍රඥාලෝක හිමියන් සතු ජන කවියක් මේ. ප්‍රඥාලෝක හාමුදුරුවෝ පුදුම මහන්සි වෙලා ජන කවි එකතු කළා සිය ගණනක් ජන කවි එකතු කළා පොතක් පළ කළා යූ ප්‍රඥාලෝක හිමි එය සිහිපත් කරමින් මෙන්න මේ කවිය කියන්නේ එළියෙන්ට පළමුව බැසලා දොරට පිරියෙන්ට අතුගාපන් ගෙදර වට හීලට තිබෙන බත් දීපන් ළමයින්ට රාලට ටිකක් දීපන් වැඩකට යන්න. කාන්තාවගේ භූමිකාව ගැන කතා කරනවා ඒ කවියේ කාන්තාවගේ භූමිකාව අද වන විට විශාල වෙනසකට භාජනය වෙලා ජෙන්ඩර් ස්ටඩීස් කියලා වෙනම අංශයක් ඇවිල්ලා තියෙනවා. ස්ත්‍රී පුරුෂ සමාජ භාවය කාන්තාව සහ පිරිමියාට සම අයිතිය. ඒ වගේම නිසි අයිතිය. මේ වගේ කතා වැඩසටහන් කතිකාවල් වලින් පිරීලා ගිහින් ඒ සියලු දේ අතර සීදාස් කුලතිලක මහතා නිර්මාණයක් කළා ගුවන් විදුලියට කාන්තාවගේ අගය මේ ගීතය ඒ තේමාව ස්පර්ශ කරනවා Thank you. Father පිරු සුන්දර කන්තුන් ගමනයි දෑතට බලලු මල් මුතු වෙල් මාල කොටයි යායද ඉලෙරු උන් පුතු මන්සේ බබලි සුනන්දා රණසිංහ කිවිඳිය රංජිත් මල්ලියාවඩු කවියා මේ දෙදෙනාගේ පොත් දෙක රංජිත් මල්ලියාවඩුගේ ලංකාව කවි පොතත් සුනන්දා රණසිංහගේ ප්‍රේමේ ඍතුව කවි පොතත් රාජ්‍ය සාහිත්‍ය සම්මානවලට නිර්දේශ වුණා 2023 රජත පුස්තක සම්මානයට නිර්දේශ වුණා සුනන්දගේ කවි පොත ප්‍රේමයේ විතුවෙන් කවියක් මතක් කරනවා ටිකිරිලියා අනේ අපෝයි ටිකිරිලියා හාල් අරන් එන්න ගියා හන්දියේ කඩපොලට ගියා වංගුවේ මම මුලා වුණා හැන්දකොරේ ටිකිරිලියා රෙදි සෝදන් එන්න ගියා ගම් ඉවුරෙන් අභිමානා හිටියේ දුණු දියමානා උදනැක්කේ ටිකිල්ලියා අකුරු අහුල ගන්න ගියා එක අකුරක්වත් නොලියා ඈ ඇන්නෙම තනි අලියා අනේ ඉතින් කබර ගෝයා එදා හිටම ලිඳ වටයා හිටියත් අනවින කරදර තිබුණෙම නෑ මේ හැටියා සුනිශාන්තයන් ටිකිරිලියා ගැන ගීතයක් ගායනා කළා ටිකිරිලියාගේ කවි පුංචි ළමයින්ටත් ඒ කාලේ උගන්වනවා අපි ඉගෙනගෙන තියෙනවා ඔබත් ඉගෙනගෙන ඇති ඔබේ කුඩා කාලේ. කෝලිත බහන දිසානායකත් ටිකිරිලියා ගැන ගීතයක් ගායනා කළා. ටිකිරිලියා නමි මඩවලැස් රත්නායකයන් තමන්ගේ ගීපද රචනා එකතු නම් කොට තිබුණා. එතුමාත් පහගම සේකර මේ පැරණි කවියන් ගීපද රචකයන් ටිකිරිලියා අමතක කරේ නැහැ. අපි බලමු මේ ගීතය ඔබගේ සවන් පිනවන්නේ කොහොමද කියලා. කාලෙන් තරන් ලිඳට ගියා ගියා ටිකිරි ටිකිරි ටිකිරි ලියා කලින් තරන් ලිඳට ගියා ලිඳ වට කර කබර ගෝයා ටිකිරි දැකලා පැනලා ගියා ලිඳ වට කර කබර ගෝයා ටිකිරි දැකලා පැනලා ගියා කලේදීන් පිරී ගියා පිරුණු කලෙන් ඉහළ ගියා කලේදීන් පිරී ගියා පිරුණු කලෙන් ඉහළ ගියා ටිකිරි උකුල නෙරා ගියා කලේ උකුල උඩට ගියා ටිකිරි උකුල නෙරා ගියා කලේ උකුල උඩ නිදට ගියා ටිකිරි ටිකිරි ටිකිරි ගියා කලින් තරන් නිදට ගියා ලිද වට කර කබර ගෝයා ටිකිරි දැකලා පැනලා ගියා අතක් කලේ වටා ගියා අතක් පහළ වැටි ගියා අතක් කලේ වටා ගියා අතක් පහළ වැටි ගියා මූණ බිමට නැමී ගියා පයක් ඉදිරි බලා ගියා මූණ බිමට නැමී ගියා පයක් ඉදිරි බලා ගියා ටිකිරි ටිකිරි ටිකිරි ලියා කලින් තරන් लीन जगिया लीन वट कर काबरे गोया टिकरी दे पहन लगिया टिकरी दे दिगे गिया वैटे माला की हट गिया टिकरी दे वैट दिगे गिया वैटे माला की हट गया इहे माला पिपी गिया टिकरी हेडट पेनी गिया इहे माला पेनी गिया टिकरी हेडट पेनी गिया टिकरी टिकरी टिकरी लिया काले तारा लीन जगिया लीन वाटे कर काबरे गोया टिकरी दे එකල පැනලා ගියා මලට ඇහැක් ඇදී ගියා ඇහැට ඇහැක් ගැටී ගියා මලට ඇහැක් ඇදී ගියා ඇහැට ඇහැක් ගැටී ගියා මුතු දෙපෙලක් පෙනී ගියා ටිකිරි හනික ගෙදර ගියා මුතු දෙපෙලක් පෙනී ගියා ටිකිරි හනික ගෙදර ගියා ටිකිරි ටිකිරි ටිකිරි ලියා කලින් තරන් ලිඳට ගියා ලිඳ වට කර කබර ගෝයා ටිකිරි දැකලා පැනලා ගියා ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಮಲಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಮಲಿ පලේරියෙන් තිරිරි ටිකිරි තිරී ගියා ටිකිරි ටිකිරි තිරුණු කලේ ටිකිරි ටිකිරි ඉහළ ගියා ටිකිරි ටිකිරි ටිකිරි උකුල ටිකිරි ටිකිරි නිරා ගියා ටිකිරි ටිකිරි කලේ උකුල ටිකිරි ටිකිරි උඩට ගියා ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ගියා කලේ තරන් නිදට ගියා නිද වට කර කබර ගෝයා ටිකිරි දැකලා පැනලා ගියා టికిరి టికిరి టికిరి టికిరి టికిరి టికిరి టికిరి మలి టికిరి టికిరి టికిరి టికిరి టికిరి టికిరి టికిరి మలి టికిరి టికిరి టికిరి టికిరి టికిరి టికిరి టికిరి మలి අතක් කලේ කිරි කිරි වටා ගියා කිරි කිරි අතක් පාල කිරි කිරි වැටි ගියා කිරි කිරි මූණ බිමට කිරි කිරි නැමි ගියා කිරි කිරි පයක් ඉදිරි කිරි කිරි බලා ගියා කිරි කිරි කිරි කිරි කිරි ලියා කලේ තරන් ලිඳට ගියා ලිඳ මට කර කබර ගෝයා කිරි දැකලා පැනලා ගියා කිරි කිරි කිරි කිරි කිරි කිරි කිරි කිරි මලී tikiri tikiri tikiri tikiri tikiri tikiri tikiri mali tikiri tikiri tikiri tikiri tikiri tikiri tikiri mali टिकरी टिकरी टिकरी लिया काले तारा लीर जगिया लीर वाटे करे कबरे गोया टिकरी रैकला फैन लगिया टिकरी टिकरी टिकरी लिया काले तारा लीर जगिया लीर वाटे करे कबरे गोया टिकरी रैकला फैन लगिया टिकरी टिकरी टिकरी लिया काले तारा लीर जगिया लीर वाटे करे कबरे गोया टिकरी रैकला धूम ලාවන්‍යාගාරය නමින් රුවන් බන්දු ජීවගේ කවි පොත පිට වුණා. එය අලුත් කවි පොතක්. ඒ කවි පොතේ ප්‍රහේලිකාවක් වගේ ඒ වුණාට අලුත් කරු ගැඹුරු කරු සංකේතවත් කළ කවි වාග්ෝක්ති වලින් යුක්ත කාව්‍යාලංකාර වලින් අර්ථාලංකාර වලින් සමන්විත විශිෂ්ට කාව්‍ය රචනා එකතුවක් කියා කියන්න පුළුවන්. බඹරුන් සංහාරය කිරීම පිළිබඳ අනපනත් සකස් වී තිබුණා. සීගිරියට එන සංචාරකයන්ට බඹරු අනිනවා. මේ ප්‍රශ්නය හැමතැනම තියෙනවා. මඹර සීපද තියෙනවා. මඹරුන්ගේ කවි ගැන මඹරුන් අරබයා ඒ තේමා නිමිති කරගෙන ලියවුණු ගීපද ගැන කවි ගැන අපිට මතක් වෙනවා. දයානන්ද ගුණවර්ධන නාට්‍යකරුවා නළුවා විශිෂ්ට නිර්මාණකරුවා ගුවන්විදුලිය තමයි තමන්ගේ ජීවය ගත කළේ ජීවය විය පැහැදම් කළේ ප්‍රාණ ශක්තිය යෙදෙව්වේ නිර්මාණ සඳහා රසිකයින් පිනවීම. ඔහු දියු ගීතයක් මතක් වෙනවා. ඒ ගීතය ගායනා කළේ වික්ටර් නායකයන්. ඒ ගීතය අපි සොයා බලමු. බඹරා මීමැස්සා අපට නැතුවම බෑ. ලෝකේ පෙර දිගටත් එකයි අපර දිගටත් එකයි. මලා නම් සුන්දරිය ඔබගේ වුණ මනා නම් නිසා කලෙහි ඔබ සෙව් බමරිඳු මා සුන්දරිය ඔබගේ ගේ කුවන විනාක් නම් යමා බැලුවේ අහසේ තරු දෙසමා සොඳුරිය ඔබගේ දියොබ දුකක් නම් සදාගෙන කඳුලින් සදනුදමා සදාගෙන කඳුලින් සදනුදවා සුන්දරිය ඔබගේ වුවන් මනානම් සුන්දරිය ඔබගේ වුවන් මනානම් ඉසාකලේ ඔබ සෙව්වම් දෙනුමා සුන්දරිය ඔබගේ ඇතුළු වීම තහනම් නමින් කවි පොතක් අතටපත් වුණා. ලියන් ගහවෙල පඤ්ඤාසේකර හාමුදුරුවන්. මේ කවි බොහොම හොඳයි. රස කවි තිබෙනවා. ඒක ඇතුළත් වෙලා. ඒ කවි පොත කියවුවා මුල සිටම. ඒ කියවීම තුළින් උන්වහන්සේගේ කවිත්වය ප්‍රතිභාව ව්‍යුත්පත්ති ගුණය සතත අභ්‍යාසය වටහා ගන්නට පුළුවන් වෙනවා. එම නිසා ඒ කවි පොත ගැන මම පසු වැඩසටහනක කියන්නම්. අපි ඇතුළු වීම තහනම් නමින් චිත්‍රපටයකට ආපු බව කුඩා කාලේ අපි එය නැරඹු බවත් මතක් වෙනවා. එයත් සිහිපත් කරමින් නරිබෑනා වේදිකා නාටකයට දානන්ද ගුණවර්ධන ලියු නරිබෑනා නාටකය සංගීතවත් කළේ ආචාර්ය ලයනල් අල්ගම සංගීතවේදියා විසිනි. මේ ගීතය ඉතා මනරම් ජනප්‍රිය අරුත්බර ගීතයක්. මලින් දස්තිරිලා බලන්න හරි ලස්සන අමරම් සංගම් දින අද හැමතැන හරි හැම මලින් දස්තිරිලා බලන්න හරි ලස්සන අමරම් සංගම් දින අද හැමතැන හරි

වැඩසටහන් නමින් ආචාර්ය සනත් මහවිතානගේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ විද්‍යාව වෛද්‍ය විද්‍යාව තමයි ඔහුගේ විෂය. උගන්වන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සතිමත් බව පිළිබඳ ආනාපාන සතිය පිළිබඳ බොහෝම ශිෂ්‍යයන්ට අත්දැකීම් ලබා දෙන උගන්වන කෙනෙක්. ඔහු වෛද්‍යවරයෙක් වුණාට ඉතා විශිෂ්ට කාර්යභාරයක් කරනවා. යබෝරියේ දිනසටහන් නමින් ඔහු යුරෝපයේදී භාවනාව පිළිබඳ ලැබූ අත්දැකීම් යුරෝපයේදී ලංකාවෙත් ඔහු වෙනම අත්දැකීම් ලබලා තියෙනවා භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙලා මේ පිළිගල අරනේ එහෙම ඒ සියල්ල කදිමට විස්තර කරලා මේ කාලයට අවශ්‍ය කරන අත්දැකීම් සහිත අනුභූතීන් සහිත මේ කෘතිය අපාතපත් කළා. යබෝරියේ දිනසටහන. මේ කියවද්දි මතක් වුණා විශාරද සුනිල් දෙසිංහ ගැයූ රෝණ වීරසිංහන් සංගීතවත් කළ මේ ගීතය. Thank you. පුහුමනින් කළ යුතු කමයි තම සනුහරේ ගැන ගුණ එනා කිරි පොත්තක් සිව් බඹ විලවිනා රැකගෙන පරපුර පුරුමෙනා නිසි මඟ ඇතත් වල් මත් වෙනා දැන් කොතලේ වන් බවුන් වඩමින් බන පිරිත් කියමින් අපේ මුතුන් මිත්තන් කරා මහ පින්කම් දා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතාංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මදනායක Thank you.